විකාශනය වෙන රූපායනය හරහා විකාශනය වන සසරින් නිවනට කියන මාතෘකාව යටතේ විසුද්ධි මාර්ගය තුලින් දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවකට දායකත්වය දරනවා. ජීවිතය තාමත්ම වටිනා පින්කමක්. ඇයි මේක වටිනා පින්කමක් කිව්වේ? මේ පින්කම සිතින් අයින් වෙන්නේ කාලෙකට. ඒතර සිත තුළ මේ ධර්ම ශ්‍රවණමය පින්කම, ධර්ම දේශනාමය පින්කම සිත තුළ හොඳට ලැබුම් ගන්නවා. ඒ ලැබුම් ගන්න ධර්ම ශ්‍රවණය නැමැති සතුට සිතවිල්ල ධර්ම දේශනාමය නැමැති සතුට සිතවිල්ල නැවත නැවත හිත හිතා සතුට වෙනවා. ඒ සතුට තව තවත් බලවත් වෙනවා, ප්‍රබල වෙනවා. ඒ කුසල ආරම්මණය මරණාසන්න මොහොත අරමුණු කරනවා. නිදාගත්ත ඇහැරුණා. සනේන් සුගතියක ප්‍රතිසන්දි ගන්නවා. ඒක එකක්. අනිත් කාරණය යම් කිසි කෙනෙක් මේ සියලු සංස්කාර ධර්මය අනිත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තමගේ නුවණින් වටහාගෙන තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේ සංසාර දුකෙන් මිදෙන්නට මේ සතුට සිතුවිල්ල උපකාර වෙනවා සතුට කිව්වේ පිනට කම් කිව්වේ සිතුවිල්ල වලට පින්කම ධර්ම ශ්‍රවණමේ පින්කම ධර්ම දේශනාමේ පින්කම ඒ කටයුත්ත නිවැරදි ක්‍රියාවන් සිදු කළා සතුට වෙනවා ඒක අපි දීර්ඝ කාලයක් තම තමන්ගේ ශිෂ්‍යතුන් ශිෂ්‍යතන් තුළ ඒ සතුටින් සමනස්සින් ගතකරන ප්‍රයෝජනවත් වෙනවා. අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සතුට හා සමනස. කායික සැප, මානසික සතුට. ඔය දෙක ලබන්න නම් මෙවැනි යහපත් ක්‍රියාවන් සිදු කරන්න ඕනේ. ඒ තුලින්මයි කායික සැප, මානසික සතුට ලැබෙන්නේ. ඒ නිසා ධර්මය හොඳට අහන්න. අපි මේ දිනවල දේශනා කරගෙන ඉන්නේ සංහාව නැමැති නාම ධර්මය විශේෂයෙන් මේ රූප ධර්මයන් මෙහෙවන ආකාරය. සංහාව කියන්නේ නාම ධර්මයක්. නාම ධර්මයක් කියන්නේ සිත තුළ ගොඩනැගෙන සිතුවිලි වලට නාම කියනවා. සිතත් එක්ක හටගන්න සිතුවිලි. සිත හා සිතුවිලි. 89ක් සිත් 52ක් চৈতසික. නාම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම වේදනා සංඥා සංස්කාර විඥාන නාම ධර්මයන් මේ අරුණහම මේ ලෝකයේ මේ විශ්වයේ තියෙන සියලුම දේවල් යම්තාක් සක්වලවල් නැද්ද ඒ සියලු සක්වලවල් තුළ ක්‍රියාත්මක වෙන්නේ සිත හා සිතුවිලි අරුණහම ශක්තියන් හතරක් පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ හතරෙන් තමයි සියල්ල පිළිල වෙන්නේ නිර්මාණය වෙන්නේ. අපේ ශරීරයක් නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ සතර මහා ධාතුල සුද්දාෂ්ටක කලාපවල වෙනසක් තියෙනවා. වෙනස් වෙනස් බවක් තියෙනවා. ඒ වෙනස් වෙනස් බව ඇතිකලේ තෘෂ්ණාව මූලික කරගෙන හටගත් සිතුවිලි. ඒතර තෘෂ්ණාව කියන්නේ සිතුවිල්ලක් ඒ තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච සිතුවිලි තමයි මේ ශරීරයේ රූප කලාපවල වෙනස ඇති කරේ. ඒ නිසා තමයි කෙනෙකුට කෙනෙක් වෙනස්. සෑම කෙනෙක්ගේම එකම ආකාරයක් නෙවෙයි වෙනස්. නානත්වයක් තියෙන විවිධත්වයක් තියෙනවා. සත්‍යයන් අතරෙත් තියෙනවා. මනුස්සයන් අතරෙත් තියෙනවා. දෙවියන් අතරෙත් තියෙනවා. ඒ සිතුවිලි තමයි ඒ ස්වභාවයන් නිර්මාණය කළේ. අල්පේ ශාක්‍ය දෙවිවරු මහේ ශාක්‍ය දෙවිවරු. එහෙත් ඉන්නවා. ඒ අපායවලක් තියෙනවා යම් අවශ්‍යයක් යම් කාලයක්. නිරවද. പ്രേත ලෝකවලක් තියෙනවා අවශ්‍ය කාලයක්. තිරිසන් ආත්ම භවවලක් තියෙනවා අවශ්‍ය. මනුස්සාත්ම භවවලක් තියෙනවා අවශ්‍ය. රූපාවචර බ්‍රහ්ම ලෝකවලක් තියෙනවා අවශ්‍ය. අරූපාවචර බ්‍රහ්ම ලෝකවලක් තියෙනවා අවශ්‍ය. ඒ ආයු කාලය තීරණය කරේ. තෘෂ්ණාව නැමැති නාම ධර්මය. ඒ තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච සිතුවිලි තමයි මේ ස්වභාවයන් නිර්මාණය කළේ. දැන් මේ භවය අපට නිර්මාණය කරලා දුන්නා. හැබැයි තෘෂ්ණාව තිබ්බා. ඒ තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච කුසල ආරම්භණයක් අපට මේ ස්වභාවය නිර්මාණය කරලා දුන්නා. මනුෂ්‍යාත්ම භවයක්. කුසල ආරම්භණයක් නිසා. අපි ආශ්‍රයට නොසුදුසු අයත් එක්ක ආශ්‍රය කරන්නේ. මිනිස්සු වශයෙන්. ආශ්‍රයට සුදුසු නැත්තම් අපි එයාලා ආශ්‍රය කරන්නේ. ටික දවසක් ආශ්‍රය කරන කල්පනා කරන මේ අය අපිට අනර්ථයක් කරන්නේ නිතර. මෙයාලා අපට කරදරයක්. මෙයාලා අපට හරි වදයක්. ඒ නිසා මෙයාලගෙන් ඈත් වෙන්න ඕනේ. මෙයාලගෙන් ආශ්‍රයෙන් මිදෙන්න ඕනේ. අපි එහෙම හිතනවා. කල්පනා කරනවා. කල්පනා කරලා ඒ ස්වභාවයටපත් වෙනවා. ආශ්‍රය අයින් කරනවා. හැබැයි අපි නොගැලපෙන කෙනෙක් එක්ක ඇසුරු කරනවා. ඒ තමයි තණ්හාව. හොඳට හිතලා බලන්න, කල්පනා කරලා බලන්න තණ්හාවත් එක්ක ආශ්‍රය නැද්ද කියලා. තියෙනවද? තියෙනවා. ඒතර තණ්හාවත් තණ්හාව ගැලපෙන කෙනෙක්ද නොගැලපෙන කෙනෙක්ද? ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. තණ්හාව කියන්නේ ස්වභාවය ආශ්‍රය කරන්න ගැළපෙන කෙනෙක් නෙමෙයි. ඒ ආත්ම ප්‍රේත ලෝකෙට දානවා. ඒකට ගැළපෙනවා. අපිව යම් කෙනෙක් ප්‍රේත ලෝකයට පමුණවනවා නම් එයා අපිට ආශ්‍රයට ගැළපෙනවද? අපිව තිරසන් ලෝකයට පමුණවනවා නම් යම් කෙනෙක් අපි ආව ආශ්‍රයට ගැළපෙනවද අපිට? මහානි රටෙන් එකකට දාන්න අපි කැමතිද? හැබැයි අපේ කාශයේ තියෙන තාක්කල් යන්න වෙනවා. මනුස්සාත්ම භාවයට ආවෙත් ඒකම හින්දා තමයි. ඒ ආශ්‍රයත් එක්කමයි. හැබැයි ඒ ආශ්‍රය කුසලයක් එක්ක. ඒ කුසලයක් එක්ක ආශ්‍රය තෘෂ්ණාව. ඒ නිසා මනුස්සාත්ම භාවයක් ලැබුණා. දිව්‍ය ලෝකයටත් පමුණුණා. ඒ තණ්හාවත් එක්ක ආශ්‍රය නිසා. ඒ දිව්‍ය ලෝකය මනුස්ස ලෝකයට පමුණුවන එතකොට කිව්වා කාම තණ්හා කියලා. භව තණ්හා. රූප භව. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අසඤ්ඤතල එකක්, අනිත් 15 රූපාවචර බ්‍රහ්ම ලෝක. ඒවට තියෙන ආස්වාද. ඒ තණ්හා ආශ්‍රය නිසා. අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. ඒවට තියෙන ආශාව නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාම තණ්හා භව තණ්හා, විභව තණ්හා. තියෙනවද එහෙම? ඒ කාමයන්ට ඇති තෘෂ්ණාව නිසා දිව්‍ය ලෝකයේ මනුස්ස ලෝකයේ ප්‍රතිසන්දි ගන්නවා. හැබැයි තෘෂ්ණාව දුර්වල නම්. තෘෂ්ණාව බලවත් නම් පෙරේතෙක් කළා වත්ය තියෙන කොහෙන් හරි මුල්ලක. ගේ ඇතුළෙම තියලා තියෙනවා. වත්ත වටේ ඇවිදිනවා කියනවා. එහෙම නැත්නම් උඩ තට්ටුවේ ඇවිදින වැහෙනවා කියනවා. සමහර අය කියනවා ගෙදර ඉන්න බෑ හරි ගඳක් එනවා කියලා. ඇත්ත. ඒ කඳ කායිද? තණ්හාව විසින් නිර්මාණය කරපු ස්වභාවයක ගඳ, പ്രേත ගඳ. එතකොට අපි ඒ தත්ත්වයටපත් වුණොත් අපි කායික ඇසුරු කළාද? තණ්හාවත් එක්ක තියෙන ආශ්‍රය. ආශ්‍රය. ඒකට එහෙනම් එයා එයා ආශ්‍රයට සුදුසුද නැත්. මේ කොච්චර කිව්වත් අසුරු කරනවා. දැන් මම පෙන්වලා දෙනවා. කියලා දෙනවා. ඔයත් එක්ක අසුරු කරගෙන තමයි දොර අරගෙන එළියට යන්නේ. ගෙදර යන්නේ. තණ්හාව සාමුලින්ම නැති කළා නම් මේ ප්‍රවෘත්ති මෙතන ඉවරයි. ආයි ප්‍රේත ලෝකයක් නැහැ. නිරයක් නැහැ, තිරිසන් ලෝකයක් නැහැ, දිව්‍ය ලෝකයක් නැහැ, මනුස්ස ලෝකයක් නැහැ, රූපාවචර බ්‍රහ්ම ලෝකයක් නැහැ, අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් නැහැ. කාම භව, රූප භව, අරූප භව. භවත්‍රේ නිතර කරනවා තණ්හාවත් එක්ක ආශ්‍රයයක් නැත්තම්. තණ්හාවත් එක්ක ආශ්‍රය කරන තාක්කල් උතුම් භවය රඳවනවා. උතුම් භවයට ගැට ගන්නවා. ඒකට කියනවා සංසාර ප්‍රවෘත්ති කියලා. භවයෙන් භවයට යනවා කියනවා. එහෙනම් දැන් හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා. ඒ තණ්හාව කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක වටහා ගන්න පුළුවන්. ඒක අවබෝධ කර ගන්න පුළුවන්. අවබෝධ කරගෙන ඒත් එක්ක තියෙන ඇසුර නවත්තන්න පුළුවන්. එතනට ඇවිල්ලා ඉන්නවා. ඒ නවත්තන ක්‍රමය බුදුරජාන් වහන්සේ දේශනා කළා. දුක්ඛාරය සත්‍ය. දුක කියන්නේ කාර්ය සත්‍යයක් කියලා පිළිගන්නවා. තාම පිළිගන්න තරම් නුවණ ආවේ නැහැ. එනවා හැබැයි. එයි දුක කියන කාර්ය සත්‍යයක්. මොකක්ද? හටගන්න දුකක්. ජාති. දිරීම දුකක්. නිරන්තරයෙන් දිරනවා. කැඩෙනවා, බිඳෙනවා, පළුදු වෙනවා, තුවාල වෙනවා. ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස ප්‍රියන්ගෙන් වෙන්නේ අපයන් එක්කීම් කැමති දෑ නොලැබී අකමැති දේවල් ලැබී දුක් සංසාර දුක්ඛය. තවන්න ඕනේ, පොවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, නැකිටවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, ඇවිද්දවන්න ඕනේ. අවුගෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ. නැසෙ මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ. සුදුසු ආහාර සපයන්න ඕනේ. බෙහෙත් තේ සපයන්න ඕනේ. පොඩ්ඩක් එහා මෙහා වුණොත් මොකද වෙන්නේ? ආ. සපයි කියලා හිතනවා. හැපයි කියලා හිතෙනවා. තණ්හාව කියන පක්ක. තණ්හාවත් එක්ක ආශ්‍රයයක් නැතිදාට දුක අවසන්යි. දුක්ඛාර සත්‍ය ඒක සත්‍යයක්. සංසාර දුක්ඛය විපරිණාම දුක්ඛ කියලා දුක්ඛයක් තියෙනවා. පෙරලනවා. නිරන්තරයෙන් පෙරලනවා. මේ තියෙන ස්වභාවය නෙමෙයි තව මොහොතකින් තියෙන්නේ. ඒ ස්වභාවය නෙමෙයි තව මොහොතකින් තියෙන්නේ. විපරිණාම ධර්මයක් තියෙන පෙරලන ස්වභාවයක්. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගැනීමක් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ඕකටත් අපි එළිලා තියෙන කොච්චර වෙනස් වුණා. ඇලෙනවා සිතින්. ඒ ඇලෙන සිත නාම ධර්මයක්. තණ්හාවට ආශ කොච්චරක් තියෙනවා කියලා හිතනවාද? එක චිත්තක්ෂණේ තණ්හාවට ආශ තියෙන. එයි. සිතේ ආශ චිත්තක්ෂණේ. චිත්තක්ෂණයක් කියන්නේ ඇසිපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට විතර බෙදුවොත් පිටතරන කාලයක් සිතේ ආශ. එතකොට ඇලෙන්නේ කොහොමද? ඇලෙන්න හදනකොට හිතත් නැති වෙලා ඉවරයි. ඇලෙන ඒ ද්‍රව්‍ය හෝ පුද්ගලයක් නැති වෙලා ඉවරයි. නමුත් ආයෙත් ඇලෙනවා. ආයෙත් ඇලෙන්න හදනවා. ආයෙ ඇලෙනකොට ඒ හැදිච්ච සිතත් ශරණයෙන් ඉවරයි. ඒ පුද්ගලය හෝ ඒ ද්‍රව්‍ය ශරණයෙන් නැති වෙලා ඉවරයි. ක්‍රියාවක් තියෙනවා. මුළු විශ්වයම තුල තියෙන ක්‍රියාවක්. ක්‍රියාවකට ඇලෙන්න පුළුවන්. විදුලි පංකාවක් කැරකෙනකොට ඒකේ පෙති තුනක් තියෙනවා. වේගයෙන් කැරකෙනකොට පෙති තුනක් තියෙන්නේ. පේනවද පෙති තුනක්? නෑ. ඒ වගේ තමයි ශරීරය. අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක් තියෙනවා. අපි රැවටිලා ඉන්න පුජ්‍යලෙක් ඉන්නවා කියලා. කෙනෙක් ඉන්නවා කියලා. සත්‍යයක් ඉන්නවා කියලා. නිස්සත්ත්ව නිචීව ක්‍රියාවක් තියෙනවා. නාම රූප දෙකක් සිතහා සිතුවිලි සතර මහා ධාතුන් ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උදව් වෙනවා, උපකාර වෙනවා. විත්‍යයට හේතු කළා මිටි දෙකක් තිබ්බා. කියන්න පුළුවන්. මිටි දෙක අරගෙන විත්‍යයට හේතු කළා මෙහෙම තිබ්බොත් කියන්න පුළුවන්. මේක ගත්තොත් වැටෙනවා. සිතේ ප්‍රවෘත්තිය නැවතුනොත් මොකද වෙන්නේ? ශරීරය බිමට පතිත වෙනවා. පැහැදිලිද කියන එක. සිතේ ප්‍රවෘත්ති ඇදගෙන යන්නේ. ඒ තණ්හාව නැමැති නාම ධර්මයෙන්. භවයක් තුරට විතරද ඇද්දේ. මේ භවයට විතරද මේ ඇදගෙන ඉත්තේ. එහෙනම් සතාගතයන් වහන්සේ සාරාංශ කල්පලක්ෂය පාරමිතා පිරුවේ. 512000ක් බුදුවරු දැකලා කතා බහ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ. අද නැහැ. එහෙනම් අපි ඊටත් එළියට. එහෙනම් අපිත් මේ නාම රූප දෙක තුල පැටලිලා ඉන්නවා. ඒ මොකක් හින්දාද? තෘෂ්ණාව හින්දා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙනම් මෙයාව ආශ්‍රයට සුදුසුද නැද්ද? තීරණය කරපු දාට තෘෂ්ණාව ඇතහැරි. නැවත නැවත ආශ්‍රය කරනවද? කරන්න හිතෙනවද? දුක තමයි වෙනදගන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දුක්ඛාරය සත්‍ය. දුක කියන්නේ කාර්ය සත්‍යය. සංසාර දුක්ඛය, දුක්ඛය දුක්ඛය, විපරිණාම දුක්ඛය. ඒක දුක්ඛය දුක්ඛයක් තියෙනවා. ඒ මොකක්ද? ඒතර දුක්ඛය දුක්ඛය. දැන් උදාහරණයක් කිව්වොත් අපි හයියෙන් දුවන්න ගිහිල්ලා වත්තේ. හැදගෙන වැටෙනවා. වැටිලා කැඩෙනවා කකුලක්. දැන් ඔකට ස්පිරිතාලයට ගිහිල්ලා ඔකට ප්ලාස්ටර් එකක් දාගෙන දැන් ඉන්නවා. දැන් ඔක උඩින් තියාගෙන ඉන්නවා. එනකොට එන උණක්. එයාස උණ ගෙනිලා. දැන් මොකද්ද එතකොට? දැන් ওই දෙකේ මොකේද කියන්නේ? එකකටවත් කියන්නේ. දැන් උණටත් බෙහෙත් දෙනවා කකුලටත් බෙහෙත් ගන්න. එයාසින් එනවා දතක් එක්කම. එහෙනම් තව මොකද්ද එතකොට? එකක් වෙනවා. මේ ඊට පස්සේ නිදා ගන්න ගිහලා සතෙක් කාලා, පත්තෑ එක් හරි ගෝනස් එක හරි යන්නේ. දැන් මොකද්ද එතකොට? ආ. ඒ එනකොට එන බඩේ අමාරුවක්. දැන් කීයක් ඇවිල්ලා? මෙහෙම නැද්ද? දුක්ඛේ දුක්ඛය. එක දුකකට ප්‍රතිකාර කරනකොට තව එකක් එනවා. ඒකට ප්‍රතිකාර කරනකොට තවත් එකක් එනවා. එන්නේ දුක්ඛේ දුක්ඛයක් නෙමෙයිද තියෙන්නේ. ඉතින් ඇයි ඔය දුක විඳින්නේ? තණ්හාවෙන්ද? තෘෂ්ණාවෙන්ද? තෘෂ්ණාව මම පසුගිය දේශනාවල පැහැදිලි කරා. සිතේ හැසිරෙන ස්වභාවයක් තණ්හාව කියන්නේ. ශරීරයේ එකක් නෙමෙයි තණ්හාව. සිතේ හැසිරෙන ස්වභාවය. සිතත් එක්ක සම්බන්ධ. සිතත් එක්ක පැටලිලා තියෙනවා. හැබැයි 108 ආකාරයකට ක්‍රියාත්මක වෙනවා 60 තැනක. මෙන්න මේක බෙදලා වෙන් කරලා බලාගන්න. එතකොට අහු වෙනවා මොකද මේ කරන්නේ මෙයා කියලා. මෙයා වාසයට සුදුසුද? මෙයා වාසයෙන් අයින් කරනද? එදාට හිතේ. ඒකට මේ 60 තැන බෙදලා වෙන් කරලා බලන්න වෙනවා. ඒ 60 තැනක මේ 108 ආකාරයක හැසිරීම රටාව විභාග කරන්න. හොඳට නුවණින් පරීක්ෂා කරන්න. එතකොට අහු වෙනවා මේ ගේ හදපු වඩුව. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පස්සලා ලස්සන ගාථා දෙකක් කිව්වා. අනේක ಜಾති ඔය කට්ටිය හොඳට දන්නවා. හොඳට කියනවා. අනේක ಜಾති සංසාරං සද්දා විස්සං අලිද්දිසං ගහකාරකං ගවේ සම්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන ගහකාරක දික්තොස්සි පොළගේ යන්න කාසි සබ්බාතේ පාසුකා බග්ගා ගහ කූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හාණ මහණෙනි මෙච්චර කාලයක් මේ සංසාරේ නැවත නැවත පුනක් පුනක් නැවතත් නැවත මම මේ දුකට වැටුණා මොකද මේ ගේ නැමැති මේ ගේ පංචස්කන්ධය නැමැති ගේ හදන වඩුව හොයාගන්න බැරුව ගයක් හදන්නේ වඩුවේ ගේ හදන වඩුව හොයාගන්න බැරුව මට අහුණා. මට අහුණා. නුඹ මට ආයි ගෙවල් හදන්නේ? නෑ. ඔබ මේ හදන හදපු අවසාන ගේ. ආයි පුනර්භවයක් නෑ. කවුද එතකොට හදපු වඩුව? කැණි මඩල සුණු විසුණු කරාම. ඒ ගෘහය සුණු විසුණු කළා දැන්. කැණි මඩල දන්නවද? පරාල 10ක් 12ක් එකට ගෙනෙන එක පරාලකින් නවත්තන. ඒක කැණි මඩල. ඒ තනි පරාලේ ගත්තාම අනිත් පරාල ඔක්කොම වැටෙනවා. එහෙනම් එකම ධර්මතාවයයි අයින් කරන්න තියෙන්නේ තණ්හාව. ඒ පරාලේ ගැලෙවොත් සියලුම පරාල වැටෙනවා. එහෙනම් ගේ හදන වඩුව සතාගතයන් වහන්සේ අල්ලගත්තා. අපට වඩුවගේ හැටි කියලා දුන්නා. අපිට තාම වඩුව අඳුරගන්න මේ ගේ හදපු වඩුව තාම අල්ලගන්න බැරි වුණා. ඒකට තමන්ගේ ගේ හැදුවේ තමන් ළඟ ඉන්න වඩුවා. තේරෙනවා. ඒ කවුද? තණ්හාව. තෘෂ්ණාව. එහෙනම් 60 තැනක හැසිරෙනවා. මම 12ක් පසුගිය ධර්ම දේශනාවල කිව්වා. අධ්‍යාත්මික ආයතන 6ක් තියෙනවා. ඇස කැමැති. තණ්හාව. කනට කැමැති. කැමැති කියන්නේ තණ්හාව. නන්දි රාග කැමැත්තෙන් ඇලෙනවා. නාසයට කැමැති. තණ්හා. කැමැතින් කැමැතිනවා තෘෂ්ණාව. දිවට කැමති. තණ්හා. ශරීරයට කැමති. ප්‍රිය කරනවා. යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපච්චමාන උපච්චති. යම් තැනක ප්‍රිය ස්වභාවයක් ඇද්ද මිහිරි ස්වභාවයක් ඇද්ද මහණෙනි එතන තණ්හා උපදිනවා. ඉපදෙනා විතරක් නම් කමන්නේ. ලගිනවා එතන. ඒත් කමන්නේ පළපදියම් වෙනවා. නේද? එතකොට එහෙනම් අධ්‍යාත්මික ආයතන ශරීරයට කැමති. මනසට කැමති. අකමැති කෙනා කොහොමද? තණ්හාව අවසන් කරපු කෙනා කැමති. අනේ සියලු දෙනා කැමති ප්‍රිය කරනවා. බාහිර රූපයට ප්‍රිය කරනවා. රූප තණ්හා. බාහිර ශබ්දයට ප්‍රිය කරනවා. මිහිරි හඬට ශබ්ද තණ්හා. සිතින් ඇලෙන්නේ. සුවඳට ප්‍රිය කරනවා. ගන්ධ තණ්හා. තමන්ගෙම සිතින් තමන්ම විමසලා බලන්න නැද්ද කියලා. කියනවද නැද්ද? රස තණ්හා. රසයට ඇලෙනවා. පොට්ටබ්බ තණ්හා පහසට ඇලෙනවා. ධම්ම තණ්හා අරමුණ වලට ඇලෙනවා. හය තැනක හට ගන්නවා. අතීතයේ හටගත්ත වර්තමානයේ හට ගන්නවා තව මොහොතකිනුත් හටගනී. හයවරස් තුන 18. ඒක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනයි. 18 ඒවා තුනක් 54යි. අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකයි. 108යි. එහෙනම් එතකොට අධ්‍යාත්මික ආයතන හයට විතරද තණ්හාව නැති කර ගන්න ඕනේ. නෑ. බාහිර ආයතන තණ්හාව නැති කර ගන්න ඕනේ. හැබැයි ධර්මය අහලා සමහරක් දෙනා ওই බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට තියෙන ඇලීම අයින් කරනවා. ඇයි? එයාලා දන්නවා මේව කවදා හරි අතහරින්න වෙනවා කියලා. මැරෙනවා කියලා දන්නවනේ. කල්පනා කරනවා මැරෙනවා මම. ඒක නිසා මේව මට වැඩක් නෑ අතහරින්න. අල්ලගෙන කොහෙද ඉන්නේ? තමගේ ශරීරය අල්ලගෙන තියෙන්නේ. අධ්‍යාත්මය අල්ලගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරුවේ බාහිර දේ පිළිබඳව නෙමෙයි තෘෂ්ණාව නැති කරගන්න ඕන. අධ්‍යාත්මය පිළිබඳව තෘෂ්ණාව නැති කරගන්න ඕන. මේ අය හටගන්නේ මේ අයට තියෙන තණ්හාව නිසා. මේ අයට තියෙන තණ්හාව වයින් කළොත් බාහිර දේවල් වල තීච්ඡාලු. මේ අයට තියෙන තණ්හාව නිසා තමයි බාහිර දේවල් ලං කරගන්නේ. හොඳට බලන්න නැද්ද කියලා. ඇසට ආස කරන්නේ රූප දකින්න තියෙන කැමැත්ත හින්දා. ඒ හින්දා ඇසට කැමති. කනට කැමති වෙන්නේ ඇයි? මේරි ශබ්ද අහන්න තියෙන ආසාවෙන්දා. එහෙනම් නැති කරගන්න ඕනේ ශබ්ද පිළිබඳව ආශාවද කනට තියෙන ආශාවද? බාහිර රූප වලට තියෙන ආශාවද ඇසට තියෙන ආශාවද අයින් කරන්න ඕනේ. ඇසට තියෙන ආශාව අයින් කරන්න. බාහිර රූප තියෙන ඒවා අයින් කරන්න බෑ අපිට. එහෙනම් නාස්‍යයට තියෙන ආශාවද නැති කරන්න ඕනේ සුවඳට තියෙන ආශාවද නැති කරන්න. සමහර අය නොදන්නාකම හින්දා බාහිර දේවල් අතහරිනවා. හැබැයි මේ කල්ලාගෙන තියෙන්නේ ශරීරය අල්ලගෙන තියෙන්නේ. ශරීරය අල්ලගත්තොත් නැවත මේකක් හදනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ශරීරය පිළිබඳව ආශාව අත්හැරියද නැද්ද? අත්හැරියා. ශරීරය පිළිබඳව ආශාව. එහෙනම් දිව පිළිබඳව ආශාව දතරින්න ඕනේ රසය පිළිබඳව ආශාව. මට නම් දැන් තණ්හාවක් නැහැ මට තියෙන දෙයක් කන්න පුළුවන් වළඳන්න පුළුවන්. ඒ නිසා මට බාහිර දේවල් වලට මම එච්චර ආස නැහැ. එහෙම කියනවා. හැබැයි දිවට කැමතියි. දිවට ප්‍රිය කරනවා. ප්‍රිය රූපං සාත රූපං. දිවට ප්‍රිය කරනවද? සංහාව තියෙනවා. ශරීරයට ප්‍රිය කරනවා. කැමති දකමයි. කැමති. ඒ ශරීරයෙන් පහස ලබන්න පුළුවන්. ඒතර පහසට දාකමැති වෙන්න ඕනේ ශරීරයට. ශරීරයට යකම තියෙන්න. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ශරීරය පිළිබඳව බෙදලා බලන්න කියන්නේ. මේකේ මොකද්ද සිද්ධ වෙන්නේ? නාම රූප දෙක ක්‍රියාවක් තියෙනවා. තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක්. එහෙනම් දැන් පසුගිය දේශනාවල අධ්‍යාත්මික බාහිර ටික කිව්වා. එතකොට තව 48ක් කියන්න තියෙනවා. තේරෙනවද? අදත් පුළුවන් තරම් කියන්න. තේරුම් ගන්න මේ ධර්ම දේශනා මාලාවක් කියන්නේ. මේක අහන්න හැමදාම. එතකොට තේරුම් ගන්න පුළුවන්. මොකද මේ අභිධර්මය මම අතිශය සරලව කියන්නේ. සමහර අය අභිධර්ම කියවම් බය බය වෙන්න එපා. සරලව කියන්නේ පැහැදිලි සිංහලෙන් සරලව කියන්නේ පාලියෙන් නෙමෙයි. සරලව සිංහලෙන් කියනවා. විඥානය කියන එක ගන්නවා. විඥානය කියන්නේ මනස. මානසිකාරිසිත. අපි ඇසටත් කැමති, රූපයටත් කැමති, ඒ දෙක නිසා හැදෙන සිතටත් කැමති. කැමතිද නැහැ? ඇසයි රූපයයි නිසා හැදෙන සිතට කැමති. ඒක නිසානේ රූප බලන්නේ. රූපాయනේ බලන්නේ ඒකින්ද? නාට්‍ය බලන්නේ ඒකින්ද? පින්තූර බලන්නේ ඒකින්ද? ලස්සන ලස්සන දේවල් එකතු කරගන්න. ඒ සිත උපදවන්න කැමති ප්‍රිය කරනවා. දැකීමේ සිත. ඒ දැකීමේ සිත හැදුනේ කොහොමද? තණ්හාව අයින් කරන්න නම් ඇසත් ගැන දැනගන්න, රූපයත් ගැන දැනගන්න, දෙක නිසා හැදෙන සිත ගැන දැනගන්න, ඒකේ ආයශය දැනගන්න. ඇසට ආයශය දක්ෂණ 17යි. ඇති වෙලා නැති වෙනවා. තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇසත් ඇති වෙලා නැති වෙනවා. බාහිර රූප සියලුම රූප චිත්තක්ෂණ 17ක් තුළ ඇතිලා නැති වෙනවා. හැබැයි බාහිර රූප සීත උෂ්ණ දෙක නිසා නැවත හැදෙනවා. ඇස ආධ්‍යාත්මික ඇස හැදෙනවා කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන්. කර්මෙන් ඇහි අඩු වැඩි හදනවා. සිතේ ප්‍රවෘත්ති අනුව ඇහි අඩු වැඩි හදනවා. සීත උෂ්ණ අනුව ඇහි අඩු වැඩි හදනවා. ගන්න ආහාරයෙන් අපි ඇහි අඩු වැඩි හදනවා. නිරන්තරයෙන් හදනවා. එතකොට ආයශ මේකේ අවශ්‍ය චිත්තක්ෂණ 17යි බාහිර රූපේ අවශ්‍ය චිත්තක්ෂණ 17යි ඒ දෙක එකතු වීම නිසා හැදෙන සිත එක චිත්තක්ෂණයයි දැන් බලන්නකො මොකේද දැලෙන්නේ කියලා මොකේද ප්‍රිය කරන්නේ ඇසට ප්‍රිය කරන්න වෙලාවක් නැහැ ප්‍රිය කරන්න හදනකොට ඇස ඇති වෙලා නැති වෙලා ඉවරයි ජාතිපච්චා ජරා මරණං කියලා වචනයක් අහලා තියෙනවද? පටිච්ච සමුප්පාදේ දන්නේ නැද්ද? ජාතිපච්චා ජරා මරණ. ජාති කියන්නේ පහළ වෙනවා, හට ගන්නවා, සකස් වෙනවා. එතන තියෙන්නේම ජරාවයි හා මරණයයි. ජරාව කියන්නේ දිරීම, මරණය කියන්නේ බිඳිලා අවසන් වෙනවා. හට ගන්න තැනම බින් දිරීම බිඳිලා අවසන් වීම. දැන් මොකක්ද එතකොට අල්ලන්නේ? ඇලෙන්නේ මොකටද? ඇලෙන්න බෑ. නමුත් අපේ සිත ඇලෙනවා එතන. නැති තැන කැලෙන්නේ නැති තැනක නෙමෙයි. මිරිඟුවට ඇලිලා. සත්‍යය. ඒ රැවටිලා ඉන්නේ. එතන ගිය සීරාවක් පිපාසයෙන් පීඩිත වෙච්ච පුද්ගලයා මිරිඟුව දැක්කම එතනට දුවන්නේ නැද්ද? පිපාස නෙවෙයිද? හා අපිත් ඒකම තමයි කරන්නේ. එතනට ගියාම පේනවා එයාට ගිය කඩਿੱත්. එතනට දුවනවා. පිපාසය නෙවෙයිද? ආය ඈතට පේනවා දිය කඩਿੱත් ආයෙත් දුවන විපස්සයෙන් නිවෙනවද වැඩි වෙනවද ඒකම තමයි අපට වෙන්නේ අනෝබෝධය තුළ තෘෂ්ණාව වැඩි වෙනවා ඒ නාම ධර්මයේ බලවත් වෙනවා ඒක ශක්තිමත් වෙනවා ප්‍රබල වෙනවා අතිශය ප්‍රබල වුණහත් ඒකට කියනවා අවිද්‍යාවවත් විසම ලෝභය තණ්හාව අතිශය ප්‍රබල වුණා ඒක අපි මොන විදියෙන් හරි ලං කරගන්නවා නැද්ද එහෙනම් ඇසයි රූපයයි නිසා හැදෙන සිතට කැමතිද ඇසට කැමතිද රූපයට කැමතිද ඇසට කැමති නම් ඒ තණ්හාව බාහිර රූපයට කැමති නම් ඒ තණ්හාව දෙක නිසා උපදින සිතට කැමති නම් ඒ තණ්හාව තේරෙනවද දැන් තණ්හාව උපදින හැටි උපදින තැන් උපදින ආකාරය කොච්චර කාලයක් තුළ උපදිනවද එක චිත්තක්ෂණයක් තුළ උපදිනවා එක චිත්තක්ෂණයෙන් අයින් කරන්න පුළුවන් ආනන්ද හාමුදුරුවෝ දන්නවා. නේ? ආනන්ද හාමුදුරුවෝ අහලා තියෙනවා. කවුද? බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩගත උපස්ථායක. ආනන්ද හාමුදුරුවෝ චුල්ල සෝතාපන්න වෙලා විතර හිටියේ. රහත් වෙලා හිටියේ නේ. පිරිනිවන් පානකොට. ඒතර ප්‍රථම ධර්ම සංගායනාවේදී අජාසත් රජුරෝ අර රජගහනුවර සප්තපන්නේ ගල් ගහවල ආසන පෙන්වුවා. පළවෙනි ධර්ම දේශනාව ධර්ම සංගායනාවේ. ආසන 500ක් පෙන්වුවා. 499ක වාඩි වෙනවා. එක්කෙනෙක් ඕනේ. භාණ්ඩාගාරික නැතුව මොකුත් කරන්න බෑ. ධර්ම ඇයි? ධර්ම භාණ්ඩාගාරේ තියෙන යාගාව. හැබැයි රහත් වෙන්න නැතුව එතනට යන්නත් බෑ. ඉතින් ඉඳලා භාවනා කළා භාවනා කළා භාවනා කළා භාවනා කළා මේක භාවනා කරනවා කියන්නේ බුද්ධියෙන් කරන පරීක්ෂණයක්. බුද්ධියෙන් කරන පරීක්ෂණයකටයි භාවනා කියන්නේ. ඒතර මේ පරීක්ෂණය කරා කරා උදේ ඉඳලා කරා කරා හරියන්නේ නැහැ. අවස් වෙනකොට ආත්ති සතුනා. වෙහෙසයි. යන්නනේ පොඩ්ඩක් විවේක ගන්න කියලා. ඊළඟේ වාඩි වෙනවා. ඇඳේ වාඩි වෙලා දෙපා මේ පැත්තෙන් ඉහළට යනවා හිස කොට්ටෙට ගිහිල්ලා නැහැ. මේ සම්බුද්ධ ශාසනය සතර ඉරියව්වෙන් තොර අරිහත්ත්වයට ගියකම කුච්චලේ. කවුද? ආනන්ද හඳුරෝ. දෙපා මේ පැත්තෙන් ඉස්සෙනවා හිස කොට්ටෙට ගිහිල්ලා නැහැ. සියල්ල අතහැරියා. ඒක චිතක්ෂණයක් තුළ සියල්ල අතහැරියා. ඒකද තෘෂ්ණාව. අධ්‍යාත්මික බාහිර සියලුම දේවල් වලට තියෙන සිතේ තිබුණ බැඳීම ප්‍රිය ස්වභාවය, මිහිරි ස්වභාවය, තෘෂ්ණාව, ආසාව, ඇල්ම, කැමැත්ත, ඕනකම. එයි ඒකට අවශ්‍ය චිත්තක්ෂණය. හටගන්නෙත් එක චිත්තක්ෂණයෙන් නම් නැති වෙන්න කොච්චර කාලයක් යනවද? නැති වෙන්නත් එක චිත්තක්ෂණය. ඒකයි සතරීරයෙන් තොරව අරිහත්ත්වයට ගියා කියන්නේ. මේම දෙපා ඉස්සෙනවා, මේම හිස කොට්ටෙට ගියේ නෑ. එතකොට සතරීරයෙන් තොරයි නේද? රහත් අරිහත්ත්වයට ගියා. දැන් බයක් නැහැ. හෙටව ගෙයන්න පුළුවන්. පහුවදා පොළවේ කිමුදුනා. පොළවේ ගිලුණා. මාර මතුනේ ආසනේ ළඟ. වාඩි වුණා. ධර්ම සංගායනා. තේරෙනවා. දැන් අපිට අවුරුදු 60 70ක් කියලා තෝ කතා කරගන්න බැහැ. චිතක්ෂණය කියන්නේ. ඒ හටගන්න එක චිතක්ෂණය නම් අයින් කරන්නේ. ඒ චිතක්ෂණයම තමයි අයින් කරන්න තියෙනවා. එයි සිතේ ආශයක චිතක්ෂණයයි. ඒ සිතේ ආශයක චිතක්ෂණයෙන් නම් චිතක්ෂණයෙන් අයින් කරන්න වෙන්නේ. ඒ රූපයත් එක්ක බෙදිච්ච එකක් නෙමෙයි. රූපයට චිතක්ෂණ 17ක් තියෙනවා. චිතක්ෂණ 17ක් රූපයට තියෙනවා. තෘෂ්ණාව කියන එක නාම ධර්මයක්. ඒතකොට තෘෂ්ණාවට ආශයක චිතක්ෂණය. ඉතින් ඇති වෙන්නේ එක චිතක්ෂණය නම් නැති කරගන්න එක චිතක්ෂණය. ඒක ඇයි තාම බැරි? අවිද්‍යාව නිසා. නොතේරෙනකම නිසා. නොවැටහීම නිසා, මුලාව නිසා. විද්‍යාව උපදවා ගත්තලාට තණ්හාව ඉවරයි. තණ්හාව සම්පූර්ණයෙන් අවසන්ද විද්‍යාව. අවිද්‍යාව ඉවරයි. අවිද්‍යාව තණ්හා දෙක අත්හැල් බැඳගෙන ඉන්නේ. දෙකක් අයින් කරන්න නැහැ. අයින් කරන්න වෙන්නේ එකයි. එක්ක අවිද්‍යාව එක්ක තණ්හාව. අවිද්‍යාවෙන් වුණත් තණ්හාව අවසන් තණ්හාව අවසන්ද? අවිද්‍යාවත් අවසන්ද? පැහැදිලිද කියන්නේ? එහෙනම් තණ්හාවේ 108 ආකාරය අවසන් වුණොත් හේතුව ඉවරයි. ඵල හටගන්නේ. ඒ කියන්නේ ඵලය තමයි දුක්. හේතු සමුදාය සත්‍ය. තණ්හාව. ඒකට හේතු අයින් කරාම ලැබෙන්නේ නිරෝධාරි සත්‍ය. නිරෝධය. ඒකට මොකක්ද කියන්නේ? නිවන. ආපු මාර්ගය දකි ආරියෂ්ඨාංගික මාර්ගය. ඒකෙන් තමයි ආවේ කියලා පේනවා. එහෙනම් ඇසට කැමතිද රූපයට කැමතිද හැදෙන සිතට කැමතිද? කැමති වැඩ වැඩක් තියෙනවා. හැබැයි අපි ඒ සිත හොයනවා. අපි එහෙන් මොනවද කරන්නේ? නිරන්තරයෙන් සිත් හොයනවා. හවුද නැත්? කණින් ශබ්ද අහලා සිත් හොයනවා. ඒ සිතට ඇලෙනවා. කනටත් ඇලිලා, ශබ්දයටත් ඇලිලා ඒ දෙක නිසා හැදෙන සිතටත් ඇලිලා. නැත්. නාසයටත් ඇලිලා, බාහිර ගන්ධයටත් ඇලිලා, ඒ දෙක ඒ දෙක නිසා හැදෙන සිතටත් ඇලිලා. නාසයටයි ගන්ධයටයි චිත්තක්ෂණ 17ක් අවශ්‍ය දෙනවා. ඒ දෙක නිසා හටගන්න සිතට එක චිත්තක්ෂණයයි අවශ්‍ය. එහෙනම් ඇලීම තෘෂ්ණාව අයින් කරන්න වෙන්නේ එක චිත්තක්ෂණයක් තුළ නෙමෙයි. එක චිත්තක්ෂණයක් තුළ අයින් කරන්න වෙන්නේ. බය වෙන්න එපා. ගොඩක් වෙලා යන්නේ නැහැ. දැන් පුළුවන් නම් දැන් පුළුවන්. මෙතන දැන් පුළුවන් නම් නිවන මෙතන තියෙනවා. මේ ශාලාව ඇතුලේ නිවන තියෙනවා. ඇලෙන සිත අයින් කරන්න පුළුවන්. නොඇලී නැගිටින්න පුළුවන්. එදා ධර්ම දේශනාවලදී තථාගතයන් වහන්සේ දහම් දේශනකොට ඇලීම සහ මුල එතන තියලා නැගිට්ටේ. සහ මුලින්ම එතන තියලා නැගිට්ටා. නැගිටලා කිව්වා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය තාම පැහැදිලි. වහලා තියෙන දෙයක් වහුම් ඇරලා පෙන්නනවා ඔබ වහන්සේ. මුණින් හරවලා තිබ්බ දෙයක් උඩුකුරු කරලා පෙන්නවා. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා. අන්ධකාරේ හිටපු කෙනෙකුට තෙල් පහනක් දැල්වලා දුන්නා. ඔබ වහන්සේ මේ ශාසනය මාව මහාන උපසම්පදා කරගත්තා. එහෙම ප්‍රකාශ කළා නේද? ඒ කලේ දැකලාද ධර්මය? දැකලා. කොහෙන් දැකලාද? මනසින් දැකලා. එහෙනම් අපිත් මේ ධර්මය දකින්න ඕනේ දැසින්ද මනසින්ද? මනසින්. එදා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන හිටියේ. හැබැයි ධර්මය තුල තිබ්බේ මනස. දැසින් බලාගෙන හිටියේ බුදුරජාණන් වහන්සේ දිහා. හැබැයි ඒ තථාගතයන් වහන්සේ දේශනා කරනකොට ඒ ධර්මය ගත්තේ කොහෙන්ද? දැසින් නෙමෙයි. මනසින්. අපිටත් ගන්න වෙන්නේ මනසින් තමයි මේ ධර්මය. මනසින් ගත්තට අපි මේ භවයේ යමක් කරගත්ත වෙනවා. එහෙම නැත්නම් අපිට මේ භවයේ නිවන වර්ධිනවා. එහෙනම් දිව රසය ඒ දෙක නිසා සිතක් හැදෙනව නේද? හැබැයි අපි ඔකට කියනවා නොගැලපෙන වචනයක්. මට රසයි. ගැලපෙනවද ඒ වචනේ? ඔතන බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යායක් තියෙනවා. හේතුඵල. දිව රසය හේතු ඵල එකක්. රස දැන ගැනීම සිත ඵලයක්. හේතුඵල නෙමෙයිද එතකොට? ඒතර බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරුවේ මොන න්‍යායද? යම් තැනක හේතුවක් තියෙනවා එතන ඵලයක් හටගන්නවා. එහෙනම් දිව රසය ඒ දෙක නිසා හැදෙනවා සිතක්. ඒතකොට දිවයි රසයයි හේතු ඵලෙ රස දැන ගැනීම සිතක්. හැබැයි අපි ඔබට කියන මට රසයි කියලා. වැරදි. ඒ කියන්නේ අනවබෝධය. අවබෝධයෙන් ගන්නව නම් එතන ඒ හැදිච්ච සිත ඇලෙන්නේ අවබෝධයෙන් ගත්තොත්. අනවබෝධයෙන් ගත්තොත් තේසිකට ඒ ජීව විඥාණයට ඇලෙනවා. ඇලෙනකොට මොකද වෙන්නේ? තණ්හාව තණ්හාව පටන් ගන්නවා. ඉස්සල පටන් ගන්න එක නෙවෙයි. ඊට පස්සේ දැන් ඒක රසයිනේ. මේ රස වෙනකොට මොකද කරන්නේ? පළු මරම අර ගිලිනවනේ රසයි. හරි රසයි. මිහිරි රසයි. එතකොට තණ්හාව එතන ලගිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තණ්හා පැලපදියම් වෙනවා. තව දවසක් යනකොට කියනවා පෙරේද හදපු එක අදත් හදන්න කැම ටික. ඔව්. හරි. පැලපදියම් වෙලා තණ්හාවෙත්. රහතන් වහන්සේ එහෙමද? නේ. අතහැරලා මේ ඉතින්. රට්ටපාල හාමුදුරුව දන්නවනේ. එතකොට අර ගෙදරට ගිහිල්ලා පිරුණු රොටි වර්ගයක් තිබ්බනේ පාස්තරෙන් අර සේවිකා. දන්නේ නැද්ද රට්ටපාල? සූත්‍රය. කියනවා නේද? ඒතර 80 කෝටියක විතර ධනයක් තිබ්බ කෙනෙක්. පිළුණු රොටි වැළඳුවා. අමනාපෙන්ද වැළඳී. අසවත ඇරලා. අපි නෑ. ඒ හැදෙන සිතට එලෙනවා. චිව විඥානය. රස දැනගැනීමේ සිත. වයසට ගියත් අවුරුදු 70 80 වුණා. රසවත් දෙයක් මිහිරි දෙයක් නෙමෙයිද හොයන්නේ? ගිරි. රස තණ්හා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා. බලන්න තියනවද ඒ තණ්හා කියන්නේ හැදෙන සිතට කැමති වෙන්නේ. දිව බාහිර රසය. දෙක නිසා හැදෙන සිතක්. ඒ සිත අල්ලගන්න. ඒ සිතට ඇලිලා. ඒ සිත පිය කරනවා. පිය කරන සාකල් තණ්හා වැඩෙනවා. නැහැ. රහතන් වහන්සේට රස දැනෙනවා. හැබැයි හෙටත් ඕන කියලා ආයි කියන්නේ. ඒ නිවසට ආයි වඩින්න හෙටත් නේද රසය වළඳන්න ඕන කියලා හිතන්නේ. තේරෙනවද? අපිට රසවත් මිහිරි දෙයක් අනුභව කෙරුවොත් තව දවසක අනුභව කරන්න හිතෙනවද නැද්ද? හිතෙනවා. රහතන් වහන්සේ විඳිනවා. රහතන් වහන්සේට දැනෙනවා. රහතන් වහන්සේට රූප රූපක් දකිනවා. ශබ්ද ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා. රස දැනෙනවා. පහසක් දැනෙනවා. අරමුණුත් ගන්නවා. ඒ රහතන් වහන්සේ විඳින්නේ අපි විඳිනවා. විඳින්නේ නැද්ද? ඇහැන් රූපයක් දැකලා ආස්වාදයක් විඳින්නේ ඒ සිත හදාගෙන. කනේ ශබ්දයක් කාලා ආස්වාදයක් විඳින්නේ නැද්ද ඒ සිත හදාගෙන? සොත විඥානය තුළ. නාසයේ ගන්ධය තුළ ඒ සිත හදාගෙන ආස්වාදයක් විඳින්නේ නැද්ද? විඳිනවා. දිවයි රසය නිසා ඒ සිත හදාගෙන ආස්වාදයක් විඳින්නේ නැද්ද? ලෝණ යඹුල් තියනවා නම් හරියට රසයි. කයයි පහසයි නිසා ආස්වාදයක් විඳිනවද? එතනට ඇවිලා නැද්ද? විඳිනවා. මනසෙන් අරමුණ අරන් අපි විඳිනවා. විඳිනවා නම් මොකද වෙන්නේ? විඳවන්න වෙනවා. විඳින කුංචලයට මොකද වෙන්නේ? දැන් විඳවනවානේ. ආ. රහතන් වහන්සේ. රහතන් වහන්සේ දැනීම තියෙනවා. හැබැයි විඳින්නේ. දිත්තේ දිත්තමත්තා සුතේ සුතමත්තා මුතේ මුතමත්තා විඤ්ඤාතේ විඤ්ඤාතමත්ත. දැක්කනම් දැක්ක විතරයි. අපි දැකලා ඒ පස්සෙන් යනවා ඒ ලෝකෙ. නැත්. ඉතින් තණ්හාව පටන් අරගෙන විතරක් නෙමෙයි läගල විතරක් නෙමෙයි තණ්හාව පළපදියම් වෙලා. ඉතින් සංසාරයෙන් ගැලවෙන්න බැහැ. එහෙනම් සංසාරයෙන් ගැලවෙන්න නම් මේ ඇලීමට මොකද කරන්න ඕනේ? කයයි පහසයි නිසා සිතක් හැදෙනවා. ඒ සිතට කියන එක සීතලයි කියන එක උෂ්ණයි කියන. දැන් මේ ශාලාව තුළ සීතලයි. එළියට ගියා කොහෙටද දැනෙන්නේ ශරීරයට. ඒතර සීත වෙලාවට උෂ්ණ හොයනවා උෂ්ණ වෙලාවට සීත හොයනවා. සීතල ශරීරයට ස්පර්ශ වෙනකොට සිතක් හැදෙනවා. උෂ්ණ ශරීරයේ ස්පර්ශ වෙනකොට සිතක් හැදෙනවා. දැන් රස්නේ පිළිබඳව සිතක් දැන් මෙතන නැහැ. උණුසුම පිළිබඳව සිතක් නැහැ. දැන් තියෙන්නේ සීතල පිළිබඳව සිතක්. නැද්ද? එහෙනම් සිතක් නේද හැදිලා තියෙන්නේ. එන උණුසුම දැනුණා සිතක් නේද හැදෙන්නේ. ගෙන්දර චුට්ටක් ලං කරලා බලන්න. සිතක් හැදෙන්නේ නැද්ද කියලා? හැදෙනවද නැද්ද? එහෙනම් ඒ දෙක නිසා නේද ඒ සිත හැදුනේ. ඇයි ඒ සිතට ප්‍රිය කරන්නේ? ඒක චිත්තක්ෂණයක් තුළ ඇති වෙන සිතට මොකද ඇති වෙලා නැති වෙන සිතට ඇයි ප්‍රිය කරන්නේ? අවිද්‍යාව නිසා. තේරෙනවද? එහෙනම් මනසෙන් අරමුණක් ගන්න. ඒතර මනසට ආයශත් එක චිත්තක්ෂණයයි බාහිරින් රූපයක් ගත්තනම් මනසට ඒකේ අවශ්‍ය චිත්තක්ෂණ 17යි මනසට ගත්තේ නාම ධර්මයක් නම් වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්මයක් නම් ගත්තේ ඒකට අවශ්‍යත් එක චිත්තක්ෂණයයි එතකොට මේ සිතත් එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා ඉවරයි අර විඳින සිතත් එක චිත්තක්ෂණයක් තුළ සංඥාවත් එක චිත්තක්ෂණයක් තුළ සංස්කාරයත් එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා ඉවරයි. දැන් ඒත් අපි එළිය. ඒක තමයි සංහාරේ හැටි. එහෙනම් දැන් ඇලෙන්නේ මොකේද? ඇලීමෙන් ඇති වැඩක් තියනවද? මෙච්චර කාලයක් ඇලිලා වෙච්ච යහපත මොකක්ද? යහපතක් නෙවෙයි අයහපතක් නෙවෙයි. යන්න බැරි වුණා. ලැබුම් ගත්තා. ඒ ලැබුම් ගත්තේ අපි වාසස්ථානවල. ඒක වාසස්ථානයක් නෙවෙයි. මනුස්ස ලෝකේ. දැන් මේක ලැබුම් අරන් ඉන්නවා. ඒක හොඳයි සුගතියක්. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තැනකට ඇවිල්ලා ඉන්නේ. හොඳයි പ്രേත ලෝකයේ නිරේ තිරිසන් ලෝකයේ ලඟුම් ගන්න උනොත් මොකද කරන්නේ? දැන් මේ දවස්වල අර චීනේ හුවායි වල එහෙම ඉපදිලා හිටියනම් මොකද? එළියට බහින්නේ නැත්නම් බහේ ගෙහි ගෙහි ඉඳී. දැන් මෙහි ඉන්නේ කොහොමද ඉතනේ? මෙහි ඉන්නේ බණ ටිකක් අතහරිනවා. තේරෙනවද? තණ්හාව නිසා බය හට ගන්නවද? දැන් යාලා ඒ ශරීරවලට බාහිර අධ්‍යාත්මික ශරීරය බාහිර රූප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇලිලා හින්දා නෙමෙයි මේ බය ඒ තැති ගැන්න අපිට තාම මේ බය නැහැ හැබැයි අපිත් බය වෙනවා රහතන් වහන්සේ මොන රෝගයක් හදුනා රහතන් වහන්සේ බය නැහැ ඒ ජීවිත අපේක්ෂාව අතහැරලා තියෙන්නේ තෘෂ්ණාව අතහැරලා තියෙන්නේ එහෙනම් තණ්හාව එක්ක ඇසුරු කරන තාක්කල් බය වෙන්න වෙනවා, තැති ගන්න වෙනවා, ගැහෙනවා, වෙවුලනවා. ඒක මොකුත් නෑ කතරල ධම්මා. මාරේ ආපදාට හරි මල් ලෑස්තිලා. තණ්හාව කියන පුච්චරය කියයි දෙන්නේ. අඬනවා, වැළපෙනවා, ශෝක වෙනවා, කනගාටු වෙනවා. ළඟ ඉන්න එක්කෙනාව හිර වෙන්න අල්ලගනි. අනේ බෑ කිය. හැබැයි යන්න වෙනවා. තණ්හාව සහ වලින් නැති කරපු කෙනා සාන්තතියම කියලා. බුදුරජාණන් වහන්සේව දැන් මොකද කරන්නේ? පිරිකර පූජා කළා නෑ. ඒ භික්ෂු භාවයෙන් පැවිදි කරන්න බෑ. උදේ දීලානේ හිටිය හොඳට. හැන්දේ රහත් වුණා. එහෙමත් වුණා සම්බුද්ධ ශාසනය. ඒතර හැන්දේ රහත් වුණා මෑව බුදුරජාණන් වහන්සේ. දැන් මොකද කරන්නේ? මහාන කරන්න පුළුවන් පිරිකර හොයන්නේ. පිරිකර නෑ. දැන් මොකද කරන්නේ කියලා මම පිරිනම් පානවා කිව්වා. නැග්ග අහසට වැදගත් පලක් අහසි තේජෝ ධාතුවට සමවැදුණා තේජෝ ධාතුව කියන්නේ උණුසුම ගින්දර ගින්දරට සමවැදුණා සංස්කාරස්තනෙන් ගින්දරතා ආනන්ද හාමුදුරන්ට මේ පාත්‍රය ඉල්ලගත්ත ඇල්ලුවා අර සංස්කාර ධාතුන් වහන්සේලා ටික පාත්‍රයට ගත්තා රාතන් වහන්සේ නමක් උදේ හොඳටම බීලා හිටියේ හැන්දෑවේ රාත් වෙලා පිරිනවල් පෑවා දැන් අපිට වයස අවුරුදු කීයද? අපිට බැරි. ඇයි බැරි? අල්ලගෙන ඉන්නේ. තුන්න තණ්හාවෙන් බැඳිලා ඉන්නේ. අල්ලගෙන ඉන්නේ. තණ්හාවෙන් බැඳිලා ඉන්න තාක්ක. එහෙනම් දැන් මේ ස්ථාන හයේ තණ්හාව හට ගන්නවද? ඇසයි රූපය නිසා හැදෙන සිතට හත කරනවා. චන්ද්‍රාගෙන් බඳිනවා. ඡන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. බැඳලා නැද්ද ඒ සිත? චන්ද්‍රාගෙන් කණයි ශබ්දයයි නිසා හැදෙන සිත චන්දරාගයෙන් ගැට ගහලා. කන නාසයයි ගන්ධයයි නිසා හැදෙන සිත චන්දරාගයෙන් ගැට ගහලා. දිවයි රසයයි නිසා හැදෙන සිත චන්දරාගයෙන් ගැට ගහලා. ශරීරයේ පහසයි නිසා හැදෙන සිත චන්දරාගයෙන් ගැට ගහලා. මනසයි අරමුණු නිසා හැදෙන සිත චන්දරාගයෙන් ගැට ගහලා. දැන් මොකද කරන්නේ? එහෙනම් ආශ්‍රය කළ යුතු කෙනෙක්ද මෙයා? ආශ්‍රයට සුදුසු කෙනෙක්ද? ආශ්‍රයට නොසුදුසු කෙනෙක්ද? එහෙනම් මෙහි කියලා ගෙදර යන්න. ආශ්‍රයට සුදුසු නැති අය මොකද කරන්නේ? ගෙදරට වැද්ද ගන්න හොඳද? හැබැයි වැද්ද ගන්න. හැබැයි කවදා හරි ගෙදරින් එළියට ගේ තමයි මේක. පංචස්කන්ධය. මේ ගෙන් එළියට දාන්නම වෙනවා. කාවද? තණ්හාව නැමැති සතුරා. හැබැයි මිතුරු වේසෙන් ඉන්නේ. උදව්වක් කරන උපකාරයෙන් එන්නේ. යහපතක් කරන මොවාවෙන් එන්නේ. එහෙමත් වෙනව නේද හතුරු? එහෙනම් අපි හතුරව අඳුන ගන්න ඕනනේ. දැන් අඳුරගත්තද හිතුවේ? හා? කොයි වෙලේ හරි කවදා හරි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ළඟ ඉදිරියේ වාඩි වුණත් ඔය ටික තමයි කියන්නේ. තණ්හාව හේතු හැටියට පෙන්වනවා. දුක කියන කාර්ය සත්‍යයක් හැටියට පෙන්වනවා. තණ්හාව සමුදාය සත්‍ය හැටියට පෙන්වනවා. ඒ තෘෂ්ණාවේ සහ මුලින් අවසානයේ Nirodhe හැටියට පෙන්වනවා. ඒකට මාර්ගය කියයි එදාට. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් දැන් තියෙනවනේ. දැන් දුක දැනගන්න දැක ගන්න බැරිද? සංහාව දැනගන්න දැක ගන්න බැරිද? Nirodhe දැනගන්න දැක ගන්න බැරිද? මාර්ගය දැනගන්න දැක ගන්න බැරිද? මේ චතුරාර්ය සත්‍යය. ඕක අවබෝධ කරගන්න බැරුව නේද දඟලන්නේ. දහම තුල තියනවද එතකොට? තියනවා දහම තුල. එහෙනම් මොකද්ද අඩුපාඩුව? සාමුදුරන්ගේ නෙමෙයි. ධර්මයේ නෙමෙයි. කාලඟ අඩුපාඩුව තියෙනවා. එහෙනම් අඩුපාඩුව හදාගන්න වෙන්නේ කාටද? ඔයගොල්ලෝ හදාගන්න වෙනවා. අපි මාර්ග උපදේශකය විතරයි. මාර්ගය පෙන්වලා දෙන්න පුළුවන්. මාර්ගය කියලා දෙන්න පුළුවන්. මාර්ගය විවෘත කරන්න පුළුවන්. මාර්ගය එලිපෙහෙලි කරන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ කළෙත් ඒක. බුද්ධ ශ්‍රාවකය හැටියට අපි කරන්නේත් ඒක. මග කියලා දෙනවා. මග නිවැරදිව යාම ඔයත් සතු කාර්යයක්. එහෙනම් ධර්ම දේශනාවදට අවසන් කරමු. එහෙනම් කාලය හරස් වෙන. ටික දවසකින් දෙකකින් කියන්න බෑ. මේ විසුද්ධි මාර්ගය මේ වසර පුරාවටම වගේ යාවි. හැමදාම අහන්න බ්‍රාහ්මණින්ද උදේ 8යි කාලයි 9යි කාලයි ඊට පස්සේ රාත්‍රී 10ට යනවා බෞද්ධ ගුවන් විදුලියේ 10 ඉඳලා 11 වෙනකම් ඊට පස්සේ ආයි බෞද්ධ රූපවාහිනී රාත්‍රී 12ට යනවා. ඉතින් හොඳට අහන්න. ධම්මෝසද සමන්නත්ති. ධර්මයේ තරම් ඖෂධයක් නැහැ. ධම්මං විනානත්ති පිතාච මාතා. ධර්මය හැරම් මෙත්තාත් වෙන්නේ. අම්මා තාත්තා අපිට උදව් කරනවා, උපකාර වෙනවා, පිහිට වෙනවා, දුකේ දිශපේ ළඟ ඉන්නවා. හැබැයි මරණාසන්න මොහොතේ අවසාන චුතිසිත හදන්න බෑ. අම්මට හදන්න පුළුවන්. තාත්තට හදන්න පුළුවන්. තමන්ගේ සිත තුළ ගොඩනැගිලා සිතුවිල්ලයි, ගොඩනැගුණු සිතුවිල්ලයි එතනදී එන්නේ. ඒ සිතුවිල්ල තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච ආකාරයෙන් තමයි ඊගාව භවය තීරණය කරන්නේ. ඒ නිසා තමයි ධම්මං විනානත්ති පිතාච මාසා ධර්මය හරහා මිස්සාත් වෙන්නේ කිව්වේ. තේරෙනවද? එහෙනම් වටින්නේ ධර්මය නෙමෙයි. ධම්මෝෂද සමන්නත්ති. ධර්මයේ තරම් ඖෂධයක් බෙහෙතක් නැහැ. එයි මොන රෝගයද සුව කරන්නේ? සියලුම රෝග සුව කරනවා. එකම බෙහෙතයි. ධර්මය. මොකද්ද සියලුම රෝග? සියලුම රෝග හැදෙන්නේ සංසාරේ ප්‍රවෘත්තියක් තියෙනවනේ. සංසාරයට බැස්සොත් නේ රෝග හැදෙන්නේ. මේ සංසාරය නැමැති රෝගය සුව වුණොත් රෝග ඔක්කොම ඉවරයි. එකම බෙහෙතයි. ඒ තථාගත ධර්ම. එන ධර්මකින් මේ සංසාර රෝගය සුව කරගන්න බෑ. පැහැදිලි. ධර්ම දේශනාව අවසන් කරන කාලය අවසන්. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු ආකාශට්ටා චබුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චබුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවාන පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති Thank you.